ජාතිකත්වයේ නැමැති උතුම් දේ නැති කරගත්තට පස්සේ ඒ උදවිය කල්පනා කරනවා ඒක තමයි හරි දේ කියලා මුළු සමාජයේම Tamanගේ සිතගේ අනුව වෙනස් කරන්නේ. ඒක හරි පාපයක්. ඒකට අපි හුස්ම ගියත් ඉඩ නොදෙන බව විශේෂයෙන් මේ පනත සම්මත කරගන්න ඉඩ නොදෙන බව අපි අවධාරණය කළා කියන්න කැමතියි. හිතානිත්ද වෙනකොට හෙට අපි විශේෂණයට අපි මානව හිමිකම් කොමිසමට යන උදේ 10 වෙනකොට ඒ විතරක් නෙවෙයි පන්සලක් පන්සලක් ගාන ගිහිල්ලා හාමුදුරුවෝ පාරට බස්සලා බලමු යහපාලන ආණ්ඩුව මේ පනත සම්මත කරයිද නැද්ද කියලා.